මුදල් තියෙන වැඩිපුර මුදල් තියෙන ධනපති කෝටිපති කොටස් වලින් නෙමෙයි මේක මේ ලබා ගන්න යන්නේ. එහෙනම් කොච්චර කිව්වත් අර වක්‍රබඳු මේ වැඩි කරන්නේ නැතුව මේ වැඩේ කරන්න යනවායි කියලා අනිවාර්යෙන්ම වක්‍රබඳු අය වැඩි කරන මේ පියවරකට තමයි ඉදිරි කාලයේදී ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේක කරනවත් එක්කම විදේශ විනිමය සංචිතය ඉතාමත්ම දරුණු ලෙස අඩු වෙලා තියෙනවා. අපේ කාර්යයේ 100ට බිලියන ඩොලර් බිලියන 8.3ක් තිබුණු එක දැන් බිලියන 4.5කට බැහැලා තියෙනවා.